සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සදා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි බෞද්ධ මාධ්‍ය ජාලය හරහා ලෝකය පුරා විසිරවා හරින සසරින් නිවනට කියන මාතෘකාව යටතේ දේශනා කරනු ලබන ධර්ම දේශනා මාලාවේ තවත් එක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට සූදානම් වෙලා ඉන්න අවස්ථාව. ඉතින් අපි පසුගිය සතියේ නැවැත්තුවා ඒ උපක්ලේශයන් පිළිබඳව කරුණු හතරක් දේශනා කරලා උපක්ලේශයන් කියන්නේ මොනවද? ඒ උපක්ලේශයන් තුලින් අපිව නැවත සසරට බඳින ආකාරය ඒ උපක්ලේශයන්ගෙන් මිදිලා අපි නිවැරදි මගට අවතීර්ණ වෙලා ඒ නිවැරදි මග අනුගමනය කරමින් අරිහත්ත්වයට දක්වා යන ක්‍රමය එන් කරුණු හතරක් අපි ගත්තා කරුණු 10ක් තියෙනවා ඒ කරුණු 10න් හතරක් ගිය සතිය අපි විස්තර කරා තණ්හා මාන දික්ටි වලට නොවැටි නිවැරදිව අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ විශ්වයේ ක්‍රියාත්මක වෙන නිවැරදි ධර්මතාවය අවබෝධ කරගන්න ආකාරය. සිතට සහතික කරගන්න ආකාරය පිළිබඳව දේශනා කළා. ඒ ඉතිරි කරුණු පිළිබඳව අද දේශනාවෙන් විස්තර කරනවා. සුඛය කියලා එකක් තියෙනවා. අපි පසුගිය සතියේ කතා කළේ ආලෝකය ගැන කතා කළා, ඥානය ගැන කතා කළා, ප්‍රීතිය ගැන කතා කළා, පස්සද්ධිය කියන ධර්මතාවයන් ගැන කතා කළා. අද කතා කරනවා ඉතිරි කරුණු කාරණා පිළිබඳව මේ විදර්ශනා භාවනා කරන කෙනෙකුට ඇති වෙනවා ශරීරයට ලොකු කායික ස්වතාවයක් හා මානසික ස්වතාවයක්. නිවැරදිව විදර්ශනා භාවනා කරන අයටයි මේ කියන්නේ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ විදර්ශනා භාවනා කරන අයට විතරක් වෙන උපක්ලේශයන් 10ක්. ප්‍රත්‍යක්ෂණයට මේක ඉන්නේ. අනිකුත් අයට ඉන්නේ නැහැ. මේ කරුණු 10. දැන් මේ එකක් තමයි සැපය. සැපයට අපි කවුරුත් කැමති. දැන් මේ කතා කරන සැපය ලෞකික සැපය නෙමෙයි. මේක ලෝකෝත්තර සැපය ගැන කතා කරන්නේ. අපේ විදර්ශනා භාවනාවේ අග්‍රඵලය ලෝකෝත්තර සැපේ. ඊට මෙහායේදී ඇති වෙනවා යම් යම් ආකාරයේ කායික සුවතාවයක්. කායට ලොකු සැපයක් දැනෙනවා. ලොකු මානසික සුවයක් දැනෙනවා. ඒතර යම් කිසි කෙනෙකුට පුළුවන් ඒක වරදවා ගන්න. වැරදි ආකාරයෙන් මෙනෙහි කරන්න. ඒ කොහොමද? ආ මට දැන් මම භාවනා කළා දැන් ගොඩක් කල් මම චිත්ත විසුද්ධිය මම සම්පූර්ණ කරලා තියෙන්නේ. ඊට කලින් මම සීල විසුද්ධිය සම්පූර්ණ කළා. මම ධිට්ඨි විසුද්ධිය සම්පූර්ණ කරා. මම කාංකා විතරණ විසුද්ධිය සම්පූර්ණ කරා. මම දැන් මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධියයි මම දැන් සම්පූර්ණ කරගෙන යන්නේ. එයාට දැනෙනවා සුවයක්. කයට දැනෙනවා සුවයක්. එයානෝ මානසික සතුටක් ලබනවා. කයට දැනෙන සුවය අනුව මානසික සතුටක් ලබනවා. එතකොට එයාට මෙහෙම හිතෙනවා. අනේ මම භාවනා කරලා මට දැන් ලොකු සුවයක් තියෙනවා. මට සුවයක් තියෙනවා කියලා ගන්නකොටම දික්ටි වැරදි දැකීමක්. මට සුඛයක් තියෙනවා. ඒ එහෙනම් අපි දික්ටි විසුද්ධි කාංකා විතරණ විසුද්ධිය වල අපි මම කියන එක මගේ කියන එක මට අයිති කියන එක අපි බැහැර කරලා ඇවිල්ලා නැහැ. තවදුරටත් අපි ඒ තුළ අපේ මනස රැඳෙනවා අපේ මනස නැවත නැවත මම මගේ කියන ස්වභාවයට අනුගත වෙනවා නම් දැන් මේ විදර්ශනා භාවනා කරන පුච්චඩයක් ඒ දැනෙන සුවය මට සුවයක් කියලා ගන්නවා. මට සුවයක් නැහැ. එහෙනම් මොකද්ද තියෙන්නේ? ඒ කයට දැනෙන සුවය පිළිබඳව දැනෙනවා මනසට සිතුවිල්ලක් විතරයිනේ. ඒ සතර මහා ධාතුන්ගේ සමතාවයක් තියෙනවා නම් කයට සුවයක් තියෙනවා. කයට යම් කිසි ආකාරයේ සුවයක් තියෙනවා. සතර මහා ධාතු සමව පවතින තාක්කල්. ඒ නියම් ධර්මයක් හෝ දෙකක් විකෘති වුණොත් තමයි කයට අපහසුාවක් දැනෙන්නේ. රෝගාබාධ කිව්වේ එතනදී. අනරෝගාබාධ. ඒව නැතුව සමෝපවතින තාක්කල් කයට දැනෙන අස්සුවයක්. හැබැයි මේ විදර්ශනා භාවනාවේදී කතා කරන්නේ යම් කිසි කෙනෙක් රැවටෙනවා. අනේ මම දැන් භාවනා කරනවා මට දැන් ලෙඩ නැහැ මට දැන් අසනීප නැහැ මට දැන් බොහොම සුවයෙන් ඉන්නේ දැන් මට සුවයක් නෑ මට සුවයක් කියලා ගන්නකොටම දිටි තවත් කෙනෙක් එක කතා කරනවා. මානේ කතා කරන්නේ. මම දැන් බොහොම සුවදායක ජීවිතයක් ගත කරනවා. මම භාවනා කරනවා. ඒ නිසා ඒ අනුව මම බොහොම සුවදායක ජීවිතයක් ගත කරනවා. මානේ පේනවා. ඒ සුවදායක ස්වභාවයට ප්‍රිය කරනවා, ඇලුම් කරනවා, ආශා කරනවා. තණ්හාවත් උපදිනවා. තණ්හාවත් උපදිනවා. ඒතර බලන්න දික්තියක් තියෙනවා මානයක් තියෙනවා සංහාවක් තියෙනවා. ඒතර දික්තියක් ක්‍රියාත්මක වෙනවා නම් යම් තැනක එතන සසර. මානය ක්‍රියාත්මක වෙනවා නම් යම් තැනක එතන සසර. තෘෂ්ණාව ක්‍රියාත්මක වෙනවා නම් යම් තැනක එතන සසර. නිවනනේ. එහෙනම් නිවන නෑ. එහෙනම් කොහොමද මේක සිද්ධ වෙන්නේ කියලා අපි නොමග යන්නේ නැතුව නිවැරදි මඟට බහින්න ඕනේ. මම පසුගිය සතියේ විස්තර කළා. පිළිවෙලින් ඥාන ටිකක් උපදවාගෙන යන ගමනක අවසානයයි නිවන. එයින් අපි දැන් ඥාන දෙකක් මීට කලින් අපි උපදවා ගත්තා. ඒ උපදවාගත්ත ඥානය තමයි සම්මර්ෂණ ඥානය. දැන් මෙතන සම්මර්ෂණ ඥානයක් තියෙනවා. විභාග කරලා බැලීම, පරීක්ෂා කරලා බෙදලා වෙන් කරලා බැලීම ඒ සම්මර්ෂණ ඥානය. ඒකේ බෙදලා වෙන් කරලා විභාග කරලා බලන්නේ නාම රූප දෙකේ. කියන එක ගැටලුවක් නැත්නම් ප්‍රශ්නයක් නැත්නම් එතන නාම රූප පරිච්ඡේද ඥානයක් තියෙනවා. දැන් අපිට ඕනේ ඊළඟට තියෙන ඥානය උපදවා ගන්න. ඒ ඊළඟට තියෙන ඥානය තමයි උද්‍යව්‍යානු දර්ශන ඥානය. උද්‍යව්‍යානු දර්ශන ඥානය. මෙන්න මේ ඥානෙ උපදවා ගන්න ඕනේ මේ උපක්ලේශයන්ට වැටෙන්නේ නැතුව. පසුගිය සතියේ කරුණු හතරක් අරගෙන ඒ උපක්ලේශයන්ගෙන් ගැලවිලා නිවැරදිව ඒ උද්‍යව්‍යාණු දර්ශනය උපදවා ගන්න ආකාරය ඒ තුළින් අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවා. දුක්ඛ ලක්ෂණය ප්‍රකට වෙනවා. අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. ආත්ම දිට්ඨිය ඇති වෙන්නෙම නාම රූප දෙක පිළිබඳව නාම රූප තමන්ගේ වශයේ පවතිනවා කියලා ගත්තොත් එතන තියෙන ආත්ම දිට්ඨිය. නාම රූප ධර්මයන් තමාගේ වශයේ පවත්වන්න බෑ කියලා යම් වෙලාවක අවබෝධ වෙනවද? එතන තියෙන අනාත්ම ලක්ෂණය. ආත්ම දිට්ඨිය එතන නෑ. නාම රූප දෙකම තමාගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ කියලා දර්ශනය වෙන තැන. අපි එතනට ගන්න ඕනේ මනස. තමාගේ වශයෙන් පවත්වන්න බෑ. එහෙනම් අර දැනෙන කායික සුවය ඒ අනුව මානසික සොම්නස. ඒතර ඒ කායික සුවය ශරීරය අර සතර මහා ධාතුන්ගේ සමතාවය චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳින බව ඔයත් දන්නවා. ඒ අනුව උපදින සිත එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳින බව දන්න. තර නාම රූප ධර්මයන් තමන්ගේ කැමැත්ත හැටියටද පවතින්නේ නැහැ. රූප ධර්මයන් චිතක්ෂණ 17ක් ඇතුළත ඉපද බිඳිනවා. ඒක නවත්තන්න මට බැහැ. වෙන කාටවත් නැහැ. බාහිර කෙනෙකුටත් බැහැ. අහල පහල ඉන්න කෙනෙකුටත් බැහැ. තමන් අදහන තමන් විශ්වාස කරන තමන් යදින දෙවි කෙනෙකුටත් බෑ. බුදුරජාණන් වහන්සේටත් බෑ. එහෙනම් මේ ධර්මතාවයන් ලෝකේ විශ්ව ක්‍රියාත්මක වෙන චිතක්ෂණ 17ක් තුළ ඉපද ඉපද බිඳෙනවා කියන කාරණය පිළිබඳ. ඒක සමතාවයේ තියෙන තාක්කල් ගැටලුවක් නැහැ. එහෙනම් ඒ පිළිබඳව ඇති වෙන සිතුවිලි එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා. එහෙනම් ඉපදෙනවට කිව්ව උදේ කියලා බිඳෙනවට කිව්ව වැයි කියලා. ඒක දකින්නවට කිව්ව දර්ශන කියලා නුවණින් දකින්නවද ඥාන දර්ශනය. නුවණින් දකින්නවා. උද්‍යව්‍යානු දර්ශන ඥානය. දැන් ඒ අනුව අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවා. අනිත්‍ය ලක්ෂණය කොහොමද ප්‍රකට වෙන්නේ? ඒ කායික සැපය කියන එක අනිත්‍යයි. එයි ඒ සතර මහා ධාතුන්ගේ ස්වභාවයට චිතක්ෂණ 17ක අවශ්‍යයක් තියෙනවා. ඒ පිළිබඳව ඇති වෙන සිතිවිලි වලට එක චිතක්ෂණයක් අවශ්‍ය තියෙනවා. එහෙනම් චිතක්ෂණ 17ක රූපයක් උදේවැය ඇති වෙලා නැති වෙනවා. එක චිත්තක්ෂණයක් තුළ අර සොම්නස කියන ධර්මතාවයත් ඇති වෙලා නැති වෙනවා. ඇති වෙනවට කිව්ව උදේ කියලා නැති වෙනවට කිව්ව බෑ කියලා. ඒ දකින්නවට කිව්ව දර්ශන කියලා දකින්නේ නුවණේ ඥාන දර්ශනය. අපි එහෙනම් ඒ සැපය මටයි ටිකක් කියලා ගන්නෙ. ඇයි? ඒ කායික සැපය කයට දැනෙන සුවතාවය මටයි ටිකක් කියලා ගන්නෙ. ඇයි? ඒක සතර මහා ධාතුන්ටයි කියක. ඒ ස්වතාවය නිසා ඇතිවෙන මානසික සොම්නස් ස්වභාවය ඒක සිතුවිල්ලක් විතරයි. චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා නම් එතන තියෙන අනිත්‍ය ලක්ෂණයක්. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ විශ්ේ ක්‍රියාත්මක වෙන ධර්මතාවයන් අපි නිවැරදිව මනසින් දකිනවා. මේවා නොදන්න, මේවා නොතේරෙන, මේවා නොවැටහෙන අය රූපය අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. ඇස අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. කන අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. නාසය, දිව, ශරීරය, මනසත් අනිත්‍යයි කියලා මෙනෙහි කරනවා. ඒක දුකයි කියලාත් මෙනෙහි කරනවා. ඒක අනාත්මයි කියලාත් මෙනෙහි කරනවා. හැබැයි ඒ කොච්චර මෙනෙහි කළත් මේ උද්‍යව්‍යානු දර්ශන ඥාණය උපදින්නේ. මෙනෙහි කරන්න පුළුවන් ඕනතරම්. රූපං අනිච්ච. වේදනා අනිච්ච, සංඥා අනිච්ච, සංකාර අනිච්ච, විඥානං අනිච්ච. රූපං අනත්ත, සංඥා අනත්ත, වේදනා අනත්ත, සංඥා අනත්ත, සංස්කාර අනත්ත, විඥානං අනත්ත. මෙනෙහි කරන්න පුළුවන්. එහෙම දේශනා කළා කියලා. හැබැයි මේ ධර්මය අවබෝධ කරගන්න නම් අපි ඒකේ ගැඹුරට යන්න ඕනේ. ඒක කොහොමද සිද්ධ වෙන්නේ? අනිත්‍ය කියන්නේ ඇයි? අනිත්‍ය පටන් ගන්නෙ කොතනින්ද? ඒ වෙනස් වෙන ස්වභාවය කොහොමද සිද්ධ වෙන්නේ? කොච්චර කාලයක් පවතිනවද? කියන කරුණු මනාව අවබෝධ කරගත්තාම අර උද්‍යාව්‍යානු දර්ශන ඥානයත් එක්ක අනිත්‍ය කියන ලක්ෂණය ප්‍රකට වෙනවා. අපි දන්නවා නිරන්තරයෙන් පිළීමක් කියනවා කයට. කයට කිව්වට ශරීරයෙන් ශරීරය කියලා කතා කරනවා සතර මහා ධාතුන්ට නිරන්තරයෙන් පිළීමක් තියෙනවා. මොකක්ද මේ පිළීම? නිරන්තරයෙන් පීඩාවක්. මොකක්ද මේ පීඩාව? මේ පිළීම හා පීඩාව සෑම මොහොතකම මේ කය වෙනස් කරන්න අපට අන කරනවා. එක ආකාරයකින් පවත්වන්න පුළුවන් බොහොම සුළු වෙලාවයි, ටික වෙලාවයි. ගොඩාක් වෙලා එහෙම පවත්වන්න බෑ. ඉරියව් වෙනස් කරන්න වෙනවා. සිත අඩ කරන වෙනස් කරන්න. එහෙනම් වේතන කියන්නේ මොකක්ද ඒක? පීඩාවක්, හැපිරීමක්. වාඩි වෙන්න සිත අන කරනවා. නැගිටින්න සිත අන කරනවා. හැබැයි පුච්චලෙන් නෙමෙයි නැගිටින්නේ සතර මහා ධාතුන්ගේ චලනයක්. සක්මන් කරන්න අන කරනවා ටිකක් ඇවිදින්න. අන කරනවා ඇවිදින්නේ පුච්චලයක් නෙවෙයි සතර මහා ධාතුන්ගේ චලනයක්. වැතිරෙනවා අන කරනවා සිත. හැබැයි වැතිරෙන්නේ පුච්චලයක් නෙමෙයි සතර මහා ධාතුන්ගේ වැතිරීමක් තියෙනවා. මේක දකින්න නැතුව සත්ත්ව පුච්චල සංඥාවෙන් ගන්නවා. ඒතර සත්ත්ව පුච්චල සංඥාවෙන් ගන්නකොට අපට අනිත්‍ය දර්ශනය වෙන්නේ. ඒතර අනිත්‍ය දර්ශනය වෙන්නේ උද්‍යාව්‍යානු දර්ශන ඥානය තුළ. චිතක්ෂණ 17ක් තුළ ඉපද බින්දෙනවා ඉපදෙනවට කිව්වා උදේ කියලා බින්දෙන අවසන් වෙනවට කිව්වා වැය කියලා. ඒතර සිතේ ආශික චිතක්ෂණයයි චිතක්ෂණය තුළ උදය ශණයෙන් වැය. උදේ වැය. එහෙනම් සිතේ තියෙන්නේ ශණයක් තුළ ඇතිවීමක් හා නැතිවීමක්. අර සතර මහා ධාතුන් අර නිරන්තරයෙන් පිළීමක් පීඩාවක් ඇති කරන මේ සතර මහා ධාතුන්ගේ තියෙන චලනයක්. චිතක්ෂණ 17ක් තුළ උදය හා වැය. එහෙනම් අපි හොඳට හොයන්න ඕනේ. දැන් වර්තමානයේ විතරක් ඔය පරීක්ෂණය කළා සිතට සහතිකයක් ගන්න බැහැ. එහෙනම් මේ උදේ වැය කියන්නේ එක අතීතයේ තිබ්බ අතීත භව වල ඒ තිබ්බේ නාම රූප දෙකේ නාම රූප දෙකේ. පුච්චලයේ කෙනෙක්ගේ ඇතිවීමක් නැතිවීමක් නෙමෙයි. නාම රූප දෙකේ ඇතිවීම නැතිවීම. චිතක්ෂණ 17ක් තුළ රූපයක චිතක්ෂණයක් තුළ නාමය ඉපද නට කිව්වා උදේ කියලා ක්ෂණයක් තුළ නැති වෙනවට කිව්වා බෑ කියලා. එහෙනම් අතීතයේත් එහෙම තිබ්බත්. ඔව් අතීතයේත් එහෙම තිබ්බා. අනාගතයේත් එහෙමමද වෙන්නේ? ඔව්. අනාගතයේත් එහෙමමයි වෙන්නේ. අධ්‍යාත්මයේත් එහෙමනම් බාහිර කොහොමද කියලා පරීක්ෂා කරලා බලනවා බාහිර කෙනෙකුටත් එහෙමද වෙන්නේ. එතකොට එතන කුච්චලයේ සත්‍යයක් දකින්නේ නැහැ. අර නාම රූප දෙකේ උදේවැය දකිනවා. එහෙනම් බාහිර කෙනෙක් ගත්තත් එයාගේ ශරීරේ ඉපදෙපිදීමක් තියෙනවා. එයාගේ සිතවිලි වලත් ඇතිවීමක් නැතිවීමක් තියෙනවා. උදයක් තියෙනවා වැයක් තියෙනවා. ඒක දකින්න නුවණ. උද්‍යව්‍යහන දර්ශන ඥානය. ගොරෝසුවේව ගත්තොත් එවෙත් තියෙනවා උදේවේ. සියුම් වශයෙන් ගත්තොත් ඔලාරික සූක්ෂම. හීන රූප කලාප තියෙනවා ශරීරේ. ප්‍රණීත රූප කලාප තියෙනවා. සතර මහා ධාතු ප්‍රණීත ආකාරයට සකස් කරනවා. ඒකෙත් තියෙන්නේ උදේවේ. ඔව්. ඒකට මෙනෙහි කරන සිත ආයකත් හට ගන්න හට ගන්න සනෙන්නේ නැති වෙනවා. එහෙනම් අර සුඛය කියන ධර්මතාවය ශරීරයට දැනෙන සුවය අතීත වර්තමාන අනාගත අධ්‍යාත්මික බාහිර ඕලාරික සූක්ෂම හේන ප්‍රනීත ප්‍රනීතාකාරයෙන් ගත්තත් හටගන්මක් තියෙන සනේ නැතිවීමක් තියෙන උදේ වේ දුර ඉන්න කෙනෙක්ගේ කාටත් ඒ ස්වභාවයයි තියෙන්නේ. හට ගන්නවා, හට ගන්න ස්වභාවයෙන් නැති වෙනවා. සතර මහා ධාතු. සුද්දාෂ්ටක කලාප. හාසිත එක චිත්තක්ෂණයක් තුළ. එතනදී අපිට එකක් දැర్శණය වෙන අනිත්‍ය දැర్శණය අර පිළීම තමයි පීඩාව. පිළීමක් පීඩාවක් ඇති කරනවා නිරන්තරයෙන්. ඒක මනසට ලොකු පීඩාවක්. කායික පීඩාවක්. කුසගිනි පීඩාව සංසිඳව ගන්න වෙනවා. ඒ අපහසුතාවය සංසිඳව ගන්න වෙනවා. ඒ පිළීම නවත්ත ගන්න වෙනවා. ඒක කරදරයක් නේ. ඒ කරදරය තමයි දුක. නිරන්තරයෙන් පිළීමක් පීඩාවක්. වතුර ඉල්ලනවා. කෑම ඉල්ලනවා. ඇඳුම් පැළඳුම් ඉල්ලනවා. බෙහෙත් ඒත් ඉල්ලනවා. ආරක්ෂාව ඉල්ලනවා. පුළුවන් දෙයක්. කොයි වෙලාවෙත් මේ සියලු දේවල් සපුරන්න ඕනේ. එහෙම නැත්තම් පවත්වන්න බෑ. එහෙනම් නිරන්තරයෙන් පිළීමක් හා පීඩාවක් කියන එක තමයි දුක්ඛ ස්වභාවය. ඒ නාම රූප ධර්මයන් Tamange වශයෙන් පවත්වන්න බෑ කියලා අවබෝධ වුණොත් අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. මේ නාම රූප දෙක Tamange වශයෙන් පවත්වන්න පුළුවන්. තමාගේ කැමැත්තට අනුව එකක්වත් පවත්වන්න බෑ තමාගේ කැමැත්තට අනුව. අන අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. අනාත්ම ලක්ෂණය. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය විශ්වේ ක්‍රියාත්මක වෙන ඊ타ත්ම ලක්ෂණ ධර්මතාවයන් තමයි. මේ තුළින් තමයි අපි මේ ධර්මය අවබෝධ කරන්නේ මෙතනින් එහාට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරලා අරියත්ත දක්වාම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න තියෙනවා. එහෙනම් ඥාණය ගැන බැලුවා අපි. ඒකට ආලෝකය ගැන බැලුවා. පස්සද්ධිය ගැන බැලුවා. ඒකේන සුඛයත් ඒ ආකාරයම තමයි. අනිත්‍යයි. අනිත්‍ය වෙන්නේ කොහොමද? ඒ සුඛය දැනෙන කයත් චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බින්දෙනවා. ඒ මෙනෙහි කරපු සිත ඒ දැනුණු ඒ පිළිබඳව සෝය කායික සෝය පිළිබඳව මනසට දැනුණු ඒ සම්නස් ස්වභාවයේ චිත්තක්ෂණයක් තුළ ඉපද බින්දෙනවා. එහෙනම් අනිත්‍යයි. తాවකාලිකයි. අස්තිරයි. නিত্য වශයෙන් පවතින්නේම නැහැ. පෙරළුව විපරිණාමයි. විදීම් ලක්ෂණයක් තියෙනවා. පෙරළලා දැන්. අනේ යම් කෙනෙක් නිවැරදිව අවබෝධ කරගත්තා උද්‍යව්‍යාන දර්ශන ඥානය තුළින් අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය. ඒක මනසට දර්ශනය කරගන්න ඕනේ. මනසින් දකින්න ඕනේ. මනසින් නොදකින තාක්කල් නිට්ටයයි කියලා ගන්නවා. සපයි කියලා ගන්නවා. ආත්මයි කියලා ගන්නවා. නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි. එහෙනම් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන අපි තොල්මැතුරුවට අපි සිතින් සිතුවට නෑ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ නිවැරදි ලක්ෂණ තුන අපි මනාව දර්ශනයට ගන්න ඕනේ. දර්ශනය කර ගන්න ඕනේ. ඒ දර්ශනය උද්‍යව්‍යාන දර්ශනය. ඒ උදේ වේ තුල තියෙනවා. නිරන්තරයෙන් හට ගන්නවා බිඳෙනවා නම් එතන තියෙන පිළීමක්. එතන තියෙන පීඩාවක්. පවතිනවා නම් යම් කාලයක් අන්න එතන සුවයක් තියෙනවා. නෑ. ක්ෂණයක් ක්ෂණයක් පාසා නාම රූප දෙකම ඉපද බිඳෙනවා නම් එතන තියෙන පිළීමක් හා පීඩාවක්. ඒක තමයි දුක්ඛ ලක්ෂණය. ඒතරේ දුක මට ඕන වෙලාවට අයින් කරන්න බෑ. ඒ ක්‍රියාව මට ඕන ආකාරයට වෙනස් කරන්නත් බෑ. චිත්තක්ෂණ 17ක් තුළ ඉපද බින්දෙන සතර මහා ධාතු මට ඕන ආකාරයට වෙනස් කරන්නත් බෑ. චිත්තක්ෂණයක් තුළ හට ගන්න සිතත් මට ඕන ආකාරයට වෙනස් කරන්නත් බෑ. මගේ වශයේ පවත්වන්න බෑ. තමාගේ වශයේ පවත්වන්න. වෙන කාගේවත් වශයේ පවත්වන්නත් බෑ. මේ ලෝකේ බලවත් කියන කිසිම කෙනෙක් වශයෙන් පවත්න්නත් බෑ. ඉහළ ඉන්න අය පිළිබඳ එයාලට පවත්න්නත් බෑ. සක්‍ර දේවේන්ද්‍රයටත් බෑ. මහා බ්‍රහ්මයටවත් බෑ. බුදුරජාන් වහන්සේටත් බෑ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අනිච්චය. දුකයි. අනාත්මයි. අනේ යම් කිසි කෙනෙක් අර සුඛය පිළිබඳව මට සපයි කියලා ගන්නෙ නෑ. මට සැපයි කියලා ගත්තොත් දිටි. සතර මහා ධාතුන්ගේ ඉදීම හා බිඳීම. සිතා සිතවිලි වල ඉදීම බිඳීම. නාම රූප දෙකේ ඇතිවීම නැතිවීම. ඒ අනිවැරදිව දකිනවා නම් අනිත්‍ය ලක්ෂණය දකිනවා. ඒ අනුව යාට උද්‍යව්‍යානු දර්ශන ඥානය එනවා. ඒ උද්‍යව්‍යානු දර්ශන ඥානය තුළ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනම ප්‍රකට වෙනවා. විශේෂයෙන් අනිත්‍ය ලක්ෂණය. හොඳටම ප්‍රකට වෙනවා අනිත්‍ය ලක්ෂණය. උදේවැය දෙක තුල තමයි දුක්ඛ ලක්ෂණය ප්‍රකට වෙන්නේ. එයි නිරන්තරයෙන් පිළීමක් පීඩාවක් තියෙන නිසා. එහෙනම් මම නෙමෙයි මේ සුවේ විඳින්නේ. සතර මහා ධාතුගේ ක්‍රියාවක් හා සිතහා සිතවිලි වල ක්‍රියාවක්. නිවැරදිව දැනගත්තා, නිවැරදිව දැකගත්තා. දැන් මට සුවයක් කියලා ගත්තොත් නෑ. කතා කළොත් තව කෙනෙක් එක්ක මම භාවනා කරනවා මම දැන් හොඳට භාවනා කරන්න පුළුවන් මට මට දැන් ලොකු සුවයක් දැනෙනවා කියලා කෙනෙක් එක්ක කතා කරනවා නම් ඒ මාන්නෙන් කතා කරන්නේ. ඒ මන සිතුවිල්ලම මාන්නය. ඒතරේ සුඛයට ඇලුම් කරනවද? නැහැ. සුඛයට ඇලුම් කරනවා නම් තණ්හාව. ඒතර තණ්හා මාන දිටි අන්න ක්‍රියාත්මක වෙනවා. ඒතර මේ විදර්ශනා භාවනා තුළින් විදර්ශනා භාවනා කරන්නේ. ඒක නිවැරදි. නිවැරදි විදර්ශනා භාවනාව. හැබැයි තණ්හා මාන දික්ටි වලට යන්නේ නැතුව ගියොත් තමයි නිවැරදි විදර්ශනා භාවනාවක් වෙන්නේ. තණ්හා මාන දික්ටිත් එක්ක ගියොත් ඒක විදර්ශනා භාවනාව ලෝකෝත්තර වෙන්නේ. ඒ කියන්නේ ලෝකයෙන් එතර කරවන්නේ. ලෝකයෙන් එතර වෙන්න බෑ. අරිහත්ත්වයට යන්න බෑ. ඇයි? දික්තියක් තියෙනවා, මානයක් තියෙනවා, සංහාවක් තියෙනවා. එහෙනම් එයින් අපි ගලවනවා මනස. අපි එයින් අයින් කරනවා මනස. මනස ගලවලා මනස එතනින් අයින් කරගෙන අපි දකිනවා ඒ නාම රූපයන්ගේ අනිත්‍ය ස්වභාවය. ඒ උද්‍යව්‍යානු දර්ශන ඥානය තුළ දකිනවා නාම රූප දෙකේ අනිත්‍ය ස්වභාවය. දුක්ඛ ස්වභාවය හා අනාත්ම ලක්ෂණේ අනාත්ම ස්වභාවය. අන්නේ ක්ලේශයට අහු වෙන්නේ අපි. ඒ සැපේ. ඒතර මේක අපි පටිච්ච සමුප්පාදයට අනුව මෙනෙහි කරලා බැලුවොත් සැපේ කියන එක කයේ සිදුවෙන ක්‍රියාකාරීත්වය. අර සතර මහා ධාතුන්ගේ සමබව. ඒකනේ සැප කියන්නේ. ඒක අසම වුණත් තමයි දුක්. ඒක සම වෙලා තියෙන තාක්කල් සුවයක් දැනෙනවා. ඒතරේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වයක් එතන තියෙනවා. ඒතරේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ සිතේ ප්‍රවෘත්තිය තියෙන තාක්කල් විතරයි. සිතේ ප්‍රවෘත්තිය නැවතුණු වෙලාවට කයේ ප්‍රවෘත්තිය, කයේ පැවැත්ම, කයේ ක්‍රියාකාරීත්වය ඒවා සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට නවතිනවා. දැන් එහෙනම් එතන මොකක්ද තියෙන්නේ? එතන තියෙන්නේ නාම රූප දෙකේ ක්‍රියාවක්. ඒ නාම රූප කියන්නේ අර සිතහා සිතුවිලි නාම අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාව රූප. දැන් පටිච්ච සමුප්පාදයට අනුව අපි ගලපලා බලනවා. මේක දුක්ඛ ස්වභාවය කොහොමද ඉන්නේ කියන්නේ. ආ ප්‍රත්‍යයට අනුරූප ඵල උපදිනවාද කියලා. ප්‍රත්‍ය කිව්ව උපකාර ධර්මය. දැන් උපකාරයි ධර්මය මොකද්ද? උපකාර ධර්මය නාම රූප දෙකේ ක්‍රියාව. ඒ කියන්නේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාව හා සිත හා සිතුවිලි වල ක්‍රියාව. ඒ ක්‍රියාව සිද්ධ වෙන තාක් කාල ආයතන හයක් හදනවා. නාම රූපච්ඡ සලආයතන. සලායතන ආයතන හයක් ක්‍රියාත්මක වෙන තැන ස්පර්ශයක් සිද්ධ වෙනවා. ස්පර්ශයක් සිද්ධ වෙනවද? විදීම් හයක් තියෙනවා. ඒ සිතුවිලි. ඒත් නාම ධර්මයක්. දැන් මේ නාම රූප දෙක ඉදිරි ආයතන හයට ප්‍රත්‍යයෙන් පහක් රූපයට ප්‍රත්‍යය නාමයට එකක්. ඒතර නාම රූප දෙකයි සලායතන. නාම රූපච්ච සලායතනං කිව්වහම මේ නාම රූප දෙකම ඉදිරි නාම රූප දෙකට ප්‍රත්‍යයයි උපකාරයි. අපි එහෙමත් බලනවා දුක්ඛ ස්වභාවයක් එනවා කියේ. දුක්ඛ ස්වභාවයටද වැටෙන්නේ කියලා. පටිච්ච සමුප්පාදයට අනුව. ඔව්. කොහොමද වැටෙන්නේ? ආයතන හය ක්‍රියාත්මක වෙනවා නම් ඒ ආයතන හය නාම ධර්ම හයකට ප්‍රත්‍ය වෙනවා. ඒ නාම ධර්ම හය තමයි ස්පර්ශ හය. ඒ නාම ධර්ම හය තවත් නාම ඉදිරි නාම ධර්ම හයට ප්‍රත්‍ය වෙනවා ඒ තමයි වේදනා හය. ඒ වේදනා නැමැති නාම ධර්ම හය ඉදිරි තෘෂ්ණා නැමැති නාම ධර්මයන් හයකට ප්‍රත්‍ය වෙනවා. ඒ තෘෂ්ණා නැමැති නාම ධර්ම හය උපාදාන නැමැති නාම ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා. උපාදාන නැමැති නාම ධර්මයන් කර්මය නැමැති නාම ධර්මයන්ට ප්‍රත්‍ය වෙනවා. කර්මය නැමැති නාම ධර්මයයි. උපාදාන පත්‍ය භව කියන තැන තියෙන කර්ම භව. උපාදාන නිසා කර්ම කරනවා. එහෙනම් කර්ම කියන්නේ සිතුවිලි නාම ධර්මය. ඒතර උපාදානය නැමැති නාම ධර්මය ප්‍රත්‍යයි ඉදිරි කර්මය නැමැති නාම ධර්මයයි. ඒ කර්මය නැමැති නාම ධර්මයන් ප්‍රත්‍ය වෙනවා උපපති භවයකට. මොකද කර්මයක පැටලිලා තමයි උපපති භවයක් ගන්නෙ. ඒකට උපපති භවයට ප්‍රත්‍යයයි. උපපති භවයට ප්‍රත්‍ය කර්මය භවය ප්‍රත්‍ය වෙනවා ඡාතියට. අන්න පහල කරනවා. සකස් කරනවා පිළියෙල කරනවා. වාපච්චා ඡාති. ඡාතිපච්චා ජරා මරණ. එහෙනම් ජරා මරණ ශෝක පරිදේව දුක දෝමනස් උපායාස කියන්නේ අපි අපේ ඒවා. අපි අකමැති ඒවා. අපි පිළිකුල් කරන ඒවා. හැබැයි අපි අප්‍රිය වුණාට, අපි අකමැති වුණාට, අපි පිළිකුල් කරාට බෑ ලැබෙනවා. ලැබුණේ කොහමද? ප්‍රත්‍යයට අනුරූප ඵල ඉපදෙවුවා. ප්‍රත්‍යයට අනුරූප ඵල උපදින බව අවබෝධ වුණොත් ඒ ප්‍රත්‍ය ධර්මයන් ඉදිරි ධර්මයන්ට ප්‍රත්‍ය වෙන කාලය විසඳගත්තොත් උද්‍යව්‍යාන දර්ශනයක් වෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනත් ප්‍රකට වෙනවා. හොඳටම ප්‍රකට වෙනවා. දැන් අපි ගන්නවා නාම රූප දෙකේ රූපය වල චිත්තක්ෂණ 17ක් ආ නාමයට චක චිත්තක්ෂණය. ක්ෂණයක් තුළ ඉපද බිඳෙන්නේ ඉදිරි ධර්මයට ප්‍රත්‍ය වෙලා. අර ආයතන හයෙන් පහකට 18 කාය සහ එක ආයතනයකට චිත්තක්ෂණේ කායස ප්‍රත්‍ය වෙනවා. බලන්න කොච්චර කෙටි කාලයක් තුළද මේක ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් එතනක් තියෙන අනිත්‍ය ලක්ෂණය. ඒ තුළිනුත් පුළුවන් අපිට අනිත්‍ය කියන ලක්ෂණය මනාව අවබෝධ කරගන්න. එයි. නාම රූපච්චසලයතන. මේ චිත්තක්ෂණ 17ක් එක චිත්තක්ෂණයක් තුළ ඉදිරි ධර්මයට ප්‍රත්‍ය වෙනවා. ඒ ධර්මයට පවතින්න බෑ ආයතන 6න් පහකට පවතින්න පුළුවන් චිත්තක්ෂණ 17ක් එක ආයතනයකට පවතින්න පුළුවන් එක චිත්තක්ෂණයක්. හැබැයි ශනේන් ඒ ඵලය හේතුවක් වෙනවා තවත් නාම ධර්ම 6කට. අපි ඉස්සෙල්ලා කිව්වා. තවත් නාම ධර්ම 6කට ප්‍රත්‍ය වෙන්නේ කොච්චර කෙටි කාලයකින්ද? එතකොට චිතක්ෂණ 18ක කාලයේ තියෙන රූපය එක චිතක්ෂණයකට ආයෙත් තියෙන නාමය මන ආයතනය චක්කායතන, සෝතායතන, ගානායතන, චිවායතන, කායයතන කියන ධර්මතාවයන්ට චිත්තක්ෂණ 17ක් ආ මන ආයතනයට එක චිත්තක්ෂණයක් තුළ ඉපද බිඳෙන ඉතිරි ධර්මයට ප්‍රත්‍ය වෙනවා. ඒ නාම ධර්මයක් ස්පර්ශහයට ප්‍රත්‍යය. එන ස්පර්ශහයට ප්‍රත්‍ය වුණේ මේ ආයතන හයයි. සලආයතන පච්චපස්ස. ඒතරේ ආය ස්පර්ශහය කියන්නේ කටිතක්ෂණයක් තුළ ඉපද බිඳෙන ධර්මතාවයයි. චක්ක සංපස්සේක චිතක්ෂණය, ශ්‍රවත සංපස්සේක චිතක්ෂණය. ගාන සංපස්සේක චිතක්ෂණයයි, ජීව සංපස්සේක චිතක්ෂණයයි, කාය සංපස්සේක චිතක්ෂණයයි, මනෝ සංපස්සේක චිතක්ෂණයයි. එහෙනම් මේ නාම ධර්මයන් අර සලායතනයන්ගේ ඵල හැටියට ඉපදුනාට ශ්‍රණයෙන් හේතුවක් වෙනවා ඉදිරි ඵලයට කොච්චර කෙටි කාලයකද එක චිතක්ෂණයක් තුළ එහෙම නැත්නම් හයම ක්‍රියාත්මක වන චිතක්ෂණ හයයි කියන්නේ ඒතර එතන තියෙන්නේ නිත්‍ය ලක්ෂණයක්ද අනිත්‍ය ලක්ෂණයක්ද? එතන තියෙන්නේ හටගන්මක් සහ බෙදීමක්ද? දීර්ඝව පවතින එකක්ද? නෑ. දීර්ඝව පවතින එකක් නෙමෙයි. හට ගන්නවා හට ගන්න ශනේ නැති වෙනවා. ඒතර හට ගන්නවට කිව්වා උදේ කියලා නැති වෙනවට කිව්වා බෑ කියලා. ඒක දකින්නවද? දර්ශනය නුවණින් උද්‍යව්‍යාන දර්ශන ඥානයයි. එහෙනම් පටිච්ච සමුප්පාදයට අනුව ගලපලා බැලුවත් අපිට පේනවා අනිත්‍ය ලක්ෂණය. එතකොට අර ස්පර්ශය නැමැති නාම ධර්මයන් ඒ හයටම පවතින්න පුළුවන් චිත්තක්ෂණ හයක කාලයක්. ඒතර අපි දන්නා චිත්තක්ෂණයක් කියන අර 17 වෙනත් එකයි කියන කාරණේ. 17ක් කියන එකත් අපි දැන් හොඳට විසඳගෙන තියෙනවා. 17ක් කියන්නේ තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් කියන එක අපි හොඳට පැහැදිලි කරගෙන තියෙනවා. ඒතර ඒනොත් එකක් තමයි චිතක්ෂණයක් කියන්නේ. ඒතර චිතක්ෂණයක් කොහොමද අපි කාලයක් පෙන්වන්නේ? කාලයක් පෙන්වන්න බෑ චිතක්ෂණේ. එහෙනම් ඒ තරම් කෙටි කාලයක් තුල ඇති වෙලා නැති වෙනවා ඇති වෙනවට කිව්වා උදේ කියලා නැති වෙනවට කිව්වා වැය කියලා. ඒ උද්‍යාව්‍යානු දර්ශන ඥානය තුළ මනාව දර්ශනය වෙන අනිත්‍ය කියන ලක්ෂණය. ඒතර නිරන්තරයෙන් පිළීමක් පීඩාවක්. මොකක්ද? ඒ නාම ධර්මයන් හය ඉදිරි නාම ධර්මයන් හයට ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍යයට අනුරූපව ඵල උපදවනවා. පස්සපච්චා වේදනා. අන වේදනා. ඒතර වේදනා වලට ආයශක් චිතක්ෂණ එක චිතක්ෂණයේ වේදනාවකට වේදනා හයටම ගත්ත චිතක්ෂණ හයයි. චක්කු සංපස්සජා වේදනා, සෝත සංපස්සජා වේදනා, ගාන සංපස්සජා වේදනා, ජීව සංපස්සජා වේදනා, කාය සංපස්සජා වේදනා, මනෝ සංපස්සජා වේදනා. ඔය හයටම ගත්ත චිතක්ෂණ හය කියන්නේ. එහෙනම් එතනක් තියෙන්නේ ඇතිවීමක් හා නැතිවීමක්. ඇති වෙනවට කිව්ව උදේ කියලා, නැති වෙනවට කිව්ව වෙයි කියලා. ඒ තරම් කෙටි කාලයක් තුල නැති වුණාට ඉදිරි ධර්මයන්ට ප්‍රත්‍යයයි. ප්‍රත්‍යයට අනුරූප ඵල උපදවනවා කියන්නේ අන්න ඒකයි බුදුරජාණන් මේ නාම රූප ධර්මයන් එතකොට තමන්ගේ කැමැත්ත හැටියට පවස්සන්න බැරි බව අවබෝධ වුණොත් අනිත්‍ය ලක්ෂණය අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. ඒතකොට නාම රූප ධර්මයන් අපේ කැමැත්ත හැටියටද පවතින්නේ හේතු ප්‍රත්‍යයට අනුරූපවද? හොඳට හොයන්න. හොඳට කල්පනා කරන්න. හොඳට විභාග කරන්න. හොඳට පරික්ෂා කරන්න. ප්‍රත්‍යයට අනුරූපව ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් නාම රූප ධර්මයන් ඒ ප්‍රත්‍යයට අනුරූපව. ඒතර තමාගේ වශයෙන් පවත්න්න බෑ. ඒ ප්‍රත්‍යයට අනුරූපවයි ක්‍රියාත්මක වෙන්නේ. අන තමාගේ වශයෙන් පවත්න්න බැරි බව අවබෝධ වුණොත් අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. ඉදිරි ධර්මයට ප්‍රත්‍යයයි. ඒතර වේදනා නැමැති නාම ධර්මය, තණ්හා නැමැති නාම ධර්මයන්ට ප්‍රත්‍යයයි. චිදක්ෂණයත් උඩ ඉපදෙන්නේ. එතකොට එහෙනම් ප්‍රත්‍යයට අනුරූප ඵල. එතකොට නාම රූපද සමාගයේ වශයෙන්ද පවතින්නේ? මේ නාම රූප වල ක්‍රියාකාරීත්වය නැහැ. ප්‍රත්‍යයට අනුරූපව උපදින්නේ. ගැඹුරුයි. ගැඹීරයි. හැබැයි නිවැරදිව භාවනා කරගෙන නිවැරදිව මේ පරීක්ෂණය කරගෙන යන්නේ යන කෙනෙකුට මේක නිවැරදිව දැනගන්න පුළුවන් දැක ගන්න පුළුවන් ඒ අනුව අර ක්ලේශයන්ට ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැතුව නිවැරදි මගට බහින්න පුළුවන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන මනාව දර්ශනය කරගෙන පිළිවිලි ඥාන ටික උපදවා ගන්න. උද්‍යව්‍යාන දර්ශන ඥානයට පස්සේ එන්නේ බංගාණු දර්ශන ඥානය. එහෙනම් ඒ තෘෂ්ණාව නැමැති නාම ධර්මයන් ඉදිරි නාම ධර්මයන්ට ප්‍රත්‍යයයි. ඒ උපාදාන නැමැති නාම ධර්මයන්. කොච්චර කාලයක් තුල එක චිත්තක්ෂණයක් තුල එක චිත්තක්ෂණයක් තුල ඒ ප්‍රත්‍ය වෙන්නේ ඇති වෙලා නැති වෙනවා තෘෂ්ණාව ඇති වෙනවා ඇති වෙලා ක්ෂණයෙන් නැති වෙනවා චිත්තක්ෂණයක් තුල ඉපදෙන්න ඇති වෙනවට කිව්වා උදේ කියලා නැති වෙනවට කිව්වා වැය කියලා ඒ දකින්නවද ඒකට කිව්වා දර්ශන කියලා ඊ타ත්ම නිවැරදි නුවණින් ප්‍රඥාවෙන් ඥාණයෙන් දකින්නේ ඒ උද්‍යව්‍යානු දර්ශන ඥානයයි ඒ උද්‍යව්‍යානු දර්ශන ඥානය තුළ අර ප්‍රත්‍යයට අනුරූපව නාම රූප ධර්මයන් සමාගයේ වශයෙන් පවත්වන්න බැරි බව හා නාම රූප ධර්මයන් නිතර කරන සෑම මොහතකම කරන පිළීම හා පීඩාව අවබෝධ කරගත්තු දුක්ඛ ලක්ෂණය ප්‍රකට වෙනවා නාම රූප ධර්මයන් තමන්ගේ කැමැත්ත හැටියට පවත්වන්න බෑ කියලා ඔබද වෙච්ච තැන අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. ඒ නාම රූප ධර්මයන් ක්ෂණයක් ක්ෂණයක් ක්ෂණයක් පාසා ඉපද බිදෙන බව අවබෝධ වුණාම අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙනවා. අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා ඕන කෙනෙකුට කියන්න පුළුවන්. කෙස් අනිත්‍යයි, ලොම් අනිත්‍යයි, නිය අනිත්‍යයි, දත් අනිත්‍යයි, සම් අනිත්‍යයි, මස් අනිත්‍යයි. ඒ ආදි වශයෙන් ඕන කෙනෙකුට හිතන්න පුළුවන්. නමුත් ඒක මේ අවබෝධයට අවශ්‍ය කරන දර්ශනය නෙමෙයි. ඒ අනිත්‍ය දර්ශනය නෙමෙයි. එහෙනම් අනිත්‍ය කියන එක නිවැරදිව දර්ශනය කරගන්න ඕනේ දුක්ඛ කියන එක නිවැරදිව දර්ශනය කරගන්න ඕනේ අනාත්ම කියන ලක්ෂණය නිවැරදිව දර්ශනය කරගන්න ඕනේ දර්ශනය වෙන්න ඕනේ එහෙනම් ඒතකොට සැපේ කියන එක මටද නැහැ. හැබැයි විදර්ශනා භාවනා කරන කෙනෙකුට මේ සැපේනවා. එහෙනම් ඒක මම කියලා ගන්නෙත් නැහැ. ඒ පිළිබඳව මානයක් ඇති කරගන්නෙත් නැහැ. අනේ මට දැන් හොඳ සුවයක් තියෙනවා මම භාවනා කරන්න ගත්තට පස්සේ මගේ ශරීරය ඔක්කොම ලෙඩ හොඳයි. දැන් කිසිම ලෙඩක් නැහැ. කියනකොටම එතන මානයක් වෙනවා. ඒ ස්වභාවයට ප්‍රිය කරනවා. ඒ ස්වභාවයට ඇලුම් කරනවා. තණ්හාවක් වෙනවා. එහෙනම් තණ්හාමාන දික්ටි ක්‍රියාත්මක වෙනවා නම් හොඳට දැනගන්න, හොඳට තේරුම් ගන්න, හොඳට අවබෝධ කරගන්න තණ්හාමාන දික්ටි එනවා නම් එතන අපිට වැරදිලා තියෙන්නේ. ඒක මග නෙමෙයි. ඒක නොමග. එහෙනම් මග අර නිවැරදි වර ඥාන දර්ශනය උපදවා ගැනීම. උද්‍යව්‍යාණු දර්ශන ඥානය. අපි ඒ ඥානය උපදවා ගන්න. ඒ ඥානය උපදවා ගන්නේ නාම රූප දෙකේ. එතකොට නාම රූප දෙකේ උදේවැය දැක්කා, ඇතිවීම නැතිවීම දැක්කා. ඒ තුළින් අනිත්‍ය ලක්ෂණය. ඒතර මේක මම පසුගිය දේශනාවලත් පැහැදිලි කරා. මේක පටන් ගත්තේ ආරම්භ වුණේ කොතනද කියන කාරණය. කවද්ද පටන් ගත්තේ? ප්‍රතිසන්දි විඥානයේ. දැස්සද යම් තැනක එතනින් තමයි පටන් ගත්තේ මේ උදේවැය කියන්නේ. ඉපද විදිනේ. ප්‍රතිසන්දි විඥානයත් එක්ක තමයි පටන් ගත්තේ. ඉතින් එතන ඉඳලම තියෙන අනිත්‍ය ලක්ෂණය. එතන ඉඳලා බලනවා අපි. එහෙනම් ප්‍රතිසන්දි විඥාණය ගත්තනම් ඒක මේ භවයේ අවසාන චුතියස් දක්වාම ක්‍රියාත්මකයි. අවසාන චුතිසිත දක්වාම ක්‍රියාත්මකයි. එහෙනම් අවසාන චුතිසිත දක්වාම ක්‍රියාත්මක වෙන්නේ උදේවැය කියන ධර්මතාවයන්ගේ ස්වභාවය. නාම රූප ධර්මයන්ගේ ස්වභාවයක් ඒ නාම රූප ධර්මයන්ගේ උදේ වේ කියන ස්වභාවයක් ක්‍රියාත්මක වෙන්නේ. අනේ අපි කල්පනා කරනවා. ඔව් ප්‍රතිසන්දියේ ඉඳලා අවසාන චුතිය දක්වාම මේ නාම රූප ධර්මයන් ඉපද බිඳිනවා. ඉපද බිඳිනවා නම් එතන තියෙන්නේ తాවකාලික ස්වභාවයක්. අස්තිර ස්වභාවයක්. පෙරළුව විපරිණාමයට වෙනස් කරා. විපරිණාමයට පෙරළුවා. ඒ බිඳීම් ලක්ෂණයයි. එහෙනම් ප්‍රතිසන්දි විඥානයේ ඉඳලා මේ භවයේ අවසාන චුති සිත් දක්වාම ඉපද බිඳුණා. తాවකාලිකයි. ස්ථිර ස්වභාවයෙන් පැවතුන්නේ නිත්‍ය ස්වභාවයට අයිති නෑ. ඒ නිසා නිත්‍යයි. අන්න මනසින් දකින්න. ඒතර ප්‍රතිසන්දි විඥානයේ ඉඳලා මේ භවයේ අවසාන චුති සිත දක්වාම මොකද්ද සිද්ධ වෙන්නේ? ඇතිවීම හා නැතිවීම. ඇතිවීම හා නැතිවීම. ඒ ඇතිවීම නැතිවීම මොන ධර්මතාවයක්ද? නාම රූප දෙකේ. රූපේ චිත්තක්ෂණ 17යි නාමයට එක චිත්තක්ෂණය. එතකොට ඒ තුළ මොකද්ද දර්ශනේ නේ? අන්න අනිත්‍ය දර්ශනය. අනිත්‍ය දකින්න. ප්‍රබුදුරජාණන් වහන්සේ දේශනා කරන නිත්‍ය වශයෙන් ගන්න එපා. ඒ අනිත්‍ය දෙයක් නිත්‍ය වශයෙන් ගත්තොත් ඒක වැරදි සිතුවිල්ලක්. අනිත්‍ය දේ අනිත්‍ය හැටියට දකින්න. දුක්ඛ දේ දුක හැටියට දකින්න එක සැප සැප හැටියට සිතුවිල්ලක් ඇති වුණොත් ඒක දික්තියක්. ඒක වැරදි දැකීමක්. ඒක තමාගේ වශයේ පවත්වන්න පුළුවන් කියලා ගත්තොත් ඒක දික්තියක්. තමාගේ වශයෙන් පවත්වන්න බෑ. එහෙනම් ඒ නාම රූප ධර්මයන් ප්‍රතිසන්දි විඥානයේ ඉඳලා මේ භවයේ අවසාන චුතිචිත දක්වාම ඉපද විඳින නාම ධර්මයන් පුංචි ස්ථිතියකට එනවා. ස්ථිතිය කියන්නේ පුංචි පැවැත්මකට. පුංචි වෙලාවක් කාලයක පැවැත්මට එනවා. ඒ පැවැත්මට ආපුවාම ඒ ආපු වෙලාවෙ ඉඳලා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුපායාස කියන දුක් වලින් පෙළෙනවා. පීඩාවටපත් කරනවා. නිරන්තරයෙන් පෙළෙනවා. නිරන්තරයෙන් පීඩාවටපත් කරනවා. ඒක දුකට පක්ෂයි. ඒ පෙරලීම දුකට පක්ෂයි. සැපයට විරුද්ධයි. මානෙන ඒ නිසා දුකයි. යමෙක් හිතනුවොත් මේ පුංචි පැවැත්මකට එන්න එපා. ඒ ආපදේ බිඳිලා අවසන් වෙන්න එපා. පෙලන්න එපා, පීඩාවටපත් කරන්න එපා, බිඳිලා අවසන් වෙන්න එපා කියලා තමන් සිතුවට තමන්ගේ සිතට අනුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා නත්මයි. තමන්ගේ හිතේ හැටියට නෙමේ බාහිර කෙනෙක්ගේ හිතේ හැටියට හෝ ලෝකේ වෙන කිසිම බලවතෙදි జగතෙදි හිතේ හැටියට ඒ නාම රූප ධර්මයන් පවත්වන්න බෑ. කාගේවත් ප්‍රසංගේ පවත්වන්න බෑ. ස්වාමියෙක් නෑ එකට අයිතිකාරයෙක් නෑ. ඒ නිසා අනාත්මයි. අන්න යම් කිසි කෙනෙක් කල්පනා කරනවා. අන්න ඒ විදිහට කල්පනා කරනවා නම් එහෙනම් අපි සැපේ කියන එක ගන්නෙ නෑ ඊට පස්සේ ඒකට සැපේ කියන එක අපි ඒක අනිත්‍ය ලක්ෂණය දකිනවා. ඒක උදේ වැය දකිනවා. ඒක මම කියලා ගන්නෙ. ඒ පිළිබඳව මනස සුඛයක් කියලා සිතවිල්ලක් ඇති කරගන්නෙත් නෑ. ඒකට ප්‍රිය කරන්නෙත් නෑ. ඒකත් අනිත්‍යයි. ඒකත් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ. කියලා යම් කිසි කෙනෙක් කල්පනා කරලා ඒකත් අනිත්‍යයි. අනිත්‍ය නම් දුකයි. දුක තමාගේ කැමැත්ත හැටියට වෙනස් කරන්න බෑ අනාත්මයි කියලා යම් කිසි කෙනෙක් නිවැරදිව කල්පනා කරලා එයත් අනිත්‍යයි දුක්ඛ අනාත්ම හැටියට නිවැරදිව අවබෝධ කරගන්නවා නම් එයා නොමගෙන මේ එයා නිවැරදි මඟ. අන මග්ගම් මග්ග ඥාන දර්ශන විසුද්ධිය තවත් දේශනාවක් මෙතකින් නිමාවට පතින් දෙමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කං කුලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනා ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති Thank you.